කතං ච පන භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛං වා වේදනං වේදයමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති දුක්ඛං වා වේදනං වේදයමානෝ දුක්ඛං වේදනං වේදයාමීති පජානාති අදුක්ඛම සුඛං වා වේදනං වේදයමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදයාමීති පජානාති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවර්ධිය සකස් කරගන්න ඕනේ අපේ හිත සකස් කරගන්න ඕනේ ජීවිතයේ පිළිබඳව નિවර්ධි දැක්මක් ඇති කරගන්න ඕනේ ජීවිතේ ජීවත් කරවීම සඳහා එහෙම නැත්නම් අපි ජීවත් වෙන්නේ ජීවිතය ගැන දන්නේ නැතුව ඇත්ත දන්නේ නැතුව ඉතින් ඒ සඳහා අපි කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කරන වැඩසටහන තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහන කියලා කියන්නේ. ප්‍රායෝගිකව අපි කරන්න ඕන දේ. ඊයේ දවසේ වේදනානුපස්සනාව ගැන මේ සතියේ සාකච්ඡා කිරීම ආරම්භ කරා. ඊයේ අපි පැවරුමක් දුන්නා මේක කරන්න කියලා. ඊයේ ටික වෙලාවක් හරි ඒ කරන්න කියපු දේ කරපු අයට අද දවසේ මේ කියන දේ හොඳින් වැටහෙනවා. ඒකයි අපි කියන්නේ කරන්න ඕන දේ කරන්න ඕනේ භාවිතා කළ යුතු දෙයක් කියලා. ධර්මය කියන්නේ භාවිතා කළ යුතු දෙයක්. භාවිතා කරනවා කියන්නේ පාවිච්චි කරනවා කියන එක. මොන හරි වැඩකට පාවිච්චි කරන දෙයක් පාවිච්චි කරන්න දෙයක් තියෙනවා නම් ඒක පාවිච්චි කරොත් අපිට පරිගණකයක් තියෙනවා කියලා හිතන්න. ඉතින් මේ පරිගණකයෙන් වැඩක් ගන්න නම් ඒක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මොන හරි දෙයකට අවශ්‍යතාවයකට ගැටලුවකට පාවිච්චි කරන්න ඕන දෙයක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න ඕනේ. අපි පාවිච්චි කරේ නැත්නම් පාවිච්චි කරන්න ඕන දේ ඒ වස්තුව අපි ළඟ තිබිලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඒ වගේ අපිට පාවිච්චි කරන්න ඕන දෙයක් තමයි ආරියස්ථානික මාර්ගය කියලා කියන්නේ. බුදුජානනාථ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ මොනවටද? අපේ ගැටලුවක් විසඳා ගැනීම සඳහා. තණ්හාව අයින් කරගන්නයි මේක පාවිච්චි කරන්න තියෙන්නේ ආරියස්ථානික මාර්ගය දුක් නැති කරන්න. දුක් ඇති වෙන්නේ තණ්හාව හින්දා. තණ්හාවට ආසන්නම ප්‍රධානම හේතුව තමයි සැප වේදනා වේදනා වේදනා දුක් වේදනත් ඒ විදිහටම තණ්හාවට හේතු වෙනවා ඇයි දුක් වේදනා ඇති වෙනකොට තමයි සැප වේදනා ගැන තණ්හාව වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් උපදින්නේ ඒකින්ද වේදනා පත්‍ය තණ්හා කියලා සඳහන් කරලා තියෙන්නේ දැන් අපි එහෙමනම් මේ ජීවිතේ අපිට ලැබිය හැකි සැප වේදනාව ලැබලා තියෙනවා අපි උන තරම් දැනටත් හැබැයි වුණාට හැම නිමේෂයකම ප්‍රාර්ථනාවක් තියෙනවා දැන් ලැබේවා දැන් ලැබේවා දැන් ලැබේවා කියලා සැප වේදනාව ප්‍රාර්ථනා කරගෙන තමයි මේ ජීවත් වෙන්නේ. නමුත් මේ සැප වේදනා ප්‍රාර්ථනා කිරීම හින්දා විශේෂයෙන් පංචකාම සම්පත්තියෙන් ලැබෙන සැප වේදනා හේතුයෙන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි විමසලා බලලා නැහැ. ඒකද අපි ඊයේ දවසේ කිව්වා ධර්මානුකූලව තමන් ධර්මානුකූලව කියලා මම කිව්වේ මේක දේශනාවේ තියෙන කමඨහනට ඉතාම සමාන්තරයි. මොකද දුක් වේදනාවක් ලැබෙනවා නම් දුක් වේදනාව දුක් වේදනාවක් විදිහට දැනගනිමින් වාසය කරනවා. සැප වේදනාවක් ලැබෙනවා නම් සැප වේදනාව සැප වේදනාවක් විදිහට දැනගන්නවා. අදුක් අසුක වේදනාවක් නම් අදුක් අසුක වේදනාවක් විදිහට දැනගන්නවා කියන එකයි. ඒකින්ද අපි එහෙම දැනගත්තද කියලා බලන්න. මොකද කරේ හැම නිමේෂයක මේ සිහියෙන් ඉන්න ඕන හින්දා, ඒ සිහිය නැවත නැවත උපදවා ගන්න ඕන හින්දා අපි ඊයේ දවසේ දුන්න පැවරුම තමයි අතීතයේ තමන් බොහෝ ඇලුම් කරන බොහෝ ආසාවෙන් වැළඳගත්ත තාමත් මතක් වෙනකොට ඒ පිළිබඳ කැමැත්තක් උපදින සැප වේදනා ලැබපු අවස්ථා ඇති ජීවිතේ හැමදාම තියෙනවා ඉතින් ඒකට ජීවත් වෙන්නේ මේ සමාජ විභාගයක් සමත් වෙච්ච අවස්ථාවක් වාහනයක් ගත් අවස්ථාවක් ඉඩමක් ගත් අවස්ථාවක් දරුවෙක් ලැබිච්ච අවස්ථාවක් ඒ වගේ නොයෙකුත් අවස්ථා තියෙනවා බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච කියලා කියන අවස්ථා. ඒ වෙලාවේ සතුටින් ඉපිල යමේ ලොකු සැප වේදනාවක් ලබාගත් අවස්ථා තියෙනවා. නොයෙකුත් අවස්ථා තියෙනවා. ඒක දෛනිකවත් තියෙන පොඩි පොඩි දේවල් හරි. සතියකට සැරයක්වත් තියෙනවා සමහර දේවල්. මාසයකට සැරයක් හම්බෙච්ච ඒවා තියෙනවා. අවුරුද්දක සැරයක් හම්බෙන ඒවා තියෙනවා. ඒ වගේ දේ තියෙනවා. තාමත් ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේවද නැද්ද? නේද? තාමත් ඒ වගේම ප්‍රාර්ථනා කරන ලැබිච්ච දේවල්ම නැවත නැවත ප්‍රාර්ථනා කරනවද නැද්ද? ඉතින් අපිට දේවල් ඇයි දන්නේ ආයවන උනේ නේද? ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙද්දි මේ අවස්ථා අරගෙන අපි කිව්වා ඒ වෙලාවේ ඒ සිද්ධියට අදාළ ආසන්න කාලවකවානුව සිද්ධිය පටන් ගන්න දවස් උදාහරණයක් විදිහට අපි කිව්වොත් මට අද උදේ සිද්ධියක් වුණා ඒ තමයි එහෙම හිතමු අපි උදාහරණයක් විදිහට මම කැමතිම කෙනෙක් දකින්න ඕන කියලා ඊයේ විස්තර කරපුවක් මම කියන්නේ මම කැමතිම කෙනෙක් මට දකින්න ඕනේ කියලා සිතුවිල්ලක් ඇති වුණා සිද්ධිය පටන් ගත්ත එතනින් ඒ වෙලාවේ ඉඳන් මං ඉන්නේ දුක් වේදනාවල නේද මං කවගේ නිකන් ප්‍රස්තාරයක් වගේ හිතන්න කියලා. එහෙනම් ඒ වෙලාව ඉරක් ඇඳලා ඒකට අතහරිය දුක් වේදනාව උඩින් තමයි සැප වේදනාවක් තියෙන කියලා. ඒ වෙලාවේ ඉඳන් මං ඉන්නේ දුක් වේදනාවල නැත්නම් කැමති ආහාරයක් අපි කතා කරේ මීයබයක් කෑල්ලක් කන්න ඕන කියලා හිතනවා කියලා. හිතච්ච වෙලාවේ ඉඳන් මං ඉන්නේ දුක් වේදනාවල හොයන්න ගියාම දුක් වේදනාවල ඒ හොයන්න යනකොට කවුරු හරි කනවා දැක්කොත් ඒ දුක් වේදනාවල ගාන වැඩි නම් ඒ දුක් වේදනාවල නේද? ඊට පස්සේ මේ විදිහට මේක දිගටම බලන්න කිව්වා. බලනකොට අන්තිමට ගේනකම්, හොදනකම්, කපනකම් ඔක්කොම දුක් වේදනාවල දිය උඩට යන්තම් කැලලක් දාගන්නකොට විතරක් මේක සැප වේදනාවකට නෑ. හැබැයි දිවෙන් පල්ලෙහාට ගියම ආය දුක් වේදනාවක්, ආයෙක සැප වේදනාවක් කරන ආය කැලලක් දාන්න ඕන. ඔය විදිහ 10ක් 15ක් දාලා නේද? මේක සැප වේදනාව බවට පත් කරගත්තා. හැබැයි ඊට පස්සේ කැලලක් දැම්මත් වේදනාවමයි. නේද? අපිට නැති වෙනවා කියලා. වස්තු තියෙද්දීම අපි සැප ලබා ගන්න බලාපොරොත්තු වෙච්ච වස්තු තියෙද්දීම අපිට දුක් වේදනා ඇතිවීම හරිම ඛේදජනකයි. ඒක තමයි තියෙන ලොකු ගැටලුවක් ඒක. ඉතින් ඒකින්ද අපි ඔන්න ඒ වගේ සිද්ධි අරගෙන මෙනෙහි කරන්න කියලා කිව්වා. මේ සිද්ධි අරන් මෙනෙහි කිරීමෙන් අපි හිතමුකෝ ආහාරයක් දිවට දාගන්න වෙලාවෙ විතරයිනේ අපි ආහාරයෙන් ලැබෙන සැපේ ලැබෙන්නේ නේද? හ්ම් එතකොට මොකද ආහාරයක් දැකීමනොත් අපිට සැපයක් ලැබෙනවා. නමුත් දැක්කීමෙන් විතරක් නම් ඒක ගන්න බැරි නම් ළඟට ලොකු දුකක් ඇති වෙනවා. එහෙනම් දැක්කීමෙන් විතරක් බෑ. ආහාර ආග්‍රහණයනොත් හොඳ ආග්‍රහණයක් කියලා සැපයක් ඇති වෙනවා. හැබැයි ඇති වුණාට ඒකත් එක්ක ඇති වෙන පීඩනය ඊට වැඩිය වැඩි ඒ ආහාරය විඳ ගන්න බැරි නම් ඊටත් වැඩිය දුකක් ඇති වෙනවා. එහෙනම් ආහාරයක් ගත්තහම ඔන්න ඔය වගේ ලක්ෂණ තමයි තියෙන්නේ. අපි ඒක ගැන නිබඳව නිබඳව නිබඳව මෙනෙහි කරා නම් වැඩිපුර වාර ගණනක් ඒක ගැන මෙනෙහි කරා නම් මම අහනවා අපේ පින්වන්තයගෙන් අපි ඊයේ කතා කරේ ඒක මේ එහෙම මෙනෙහි කරා නම් අපිට ආහාරයක් දැකලා ගිජුකමක් ඇති වෙලා මේක කොහොම හරි දිව උඩ වක් කරගන්න ඕනේ කියලා හිතෙනකොටම අපෝ ඔය මාත්‍රයක නැත්නම් ආහාරයක් මතක් වෙලා හරිද ඔය මා දිවේ වැදෙන මාත්‍රයට විතරක් සැප ලැබෙන දෙයක් නේද මේක කියලා මතක් වේද නැද්ද එහෙම මතක් වෙන්න නම් අතීතයේ බොහෝ ඒ සිද්ධියේදී ඒක ඒක ඒක එහෙම තමයි කියලා මෙනෙහි කරලා තියෙන්න ඕනද නැද්ද? නේද? අතීතයේදී නැත්තම් සාමාන්‍යයෙන් ආහාරයකින් නැත්තම් පොදු වශයෙන් ගත්තහම ආහාරයකින් ආහාරයක් හොයන්න ආහාරයක් හදන්න ආහාරයක් සකස් කරපේවා ඒ හැම දෙයකදීම දුක් විඳලා විතර දිව උඩ වැක්කෙන වෙලාව විතර සපක් ලැබෙන එතනින් පල්ලෙහාට ගිය ගමන් ආය දුකක් කියලා ඒ ඒ සිද්ධ වෙන සිද්ධිය හොඳට විශ්ලේෂණයක් අරගෙන බලලා තිබ්බොත්ද නැද්ද අපිට මේ සැප වේදනා දුක් වේදනා පිළිබඳව ඇත්තටම ආහාරයක් දැකලා මට ලොකු අදහසක් ඇති වෙනකොට ඒක මෙහෙම දෙයක් නේ මේක ආසාවක් ඇති කරගන්න දෙයක් නෙවෙය කියලා අදහසක් එන්නේ අර විදිහට මෙනෙහි කරලා තිබ්බොත්ද නැද්ද? ඒකින්ද අපි ඊයේ කිව්වා ඒ වගේ මෙනෙහි කිරීම කරන්න. රාග ආදී කෙලෙස් ධර්ම ගැන පවා. හරිද? ඒක ලොකු අපි අසුබයෙන් විතරයි අපි හිතන අසුබය තමයි රාගයට ප්‍රතිවිරුද්ධ. ඒ කියන්නේ මනුෂ්‍ය ශරීර පිළිබඳ තියෙන ආසාවන් වලට ප්‍රතිවිරුද්ධව තියෙන භාවනාව අසුබයක් කියලා නෑ. වේදනානුපස්සනාව කියන්නේ ඒක ප්‍රබල අවස්ථාවක්. ඒ ප්‍රබල අවස්ථාවක් කියන්නේ එහි තියෙන කායික මානසික පීඩනය. කයෙන් සහ මනසින් විඳින දුක බොහෝ දුක් විඳලා විඳලා විඳලා විඳලා මාත්‍රීය ඒ සැපයේහි ප්‍රබලත්වයක් තියෙන එක අවිවාදයෙන් පිළිගත යුතු දෙයක් සාමාන්‍යයෙන් ගත්තාම ඒ සැපයේහි ප්‍රබලත්වයක් තියෙන පෘථග්ජන සිතට හැබැයි එකක් තියෙන්නේ ඒ ගැන අපි අද කතා කරනවා මොකක්ද ඒ කාරණාව කියලා පෘථග්ජන සිතකට මේ විදිවිදි යන රාගික ආදී දේවල් වලින් ඇතිවන්නා වූ සැපය ඉතා ප්‍රබලයි ඒ ප්‍රබල හින්දා තමයි අපි හැම වෙලේම වඩා හැම වෙලේම විනිශ්චය කරන්නේ වැඩි සැප සහ ඒ කියන්නේ වැඩි දුකක් වැඩි වැඩි දුකක් තියෙනවා නම් අඩු දුකක් තියෙන තැනයි අපි තෝරගන්න හදන්නේ. නැත්නම් වැඩි සැපක් තියෙනවා නම් සමහර වෙලාවට ඒ සැපයට සාපේක්ෂව ලැබෙන දුක දරා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ඒකින්ද ඒවා හොඳට විමසන කෙනෙකුට තේරෙනවා අපි මේ කොහොමලා හදන්නේ මේ කයේ තැන් තැන් වල ඇති වෙන සහ සිතේ ඇති වෙන සැපයන් හෙවීමේ මහා වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. මේක අපි විතර නෙවෙයි තිරිසන් සත්තුන්ගේ තියෙන මේ ස්වභාවය බලන්න. ඒක අපිට හොඳට පැහැදිලි ප්‍රකට බලන කෙනෙකුට ඉතාම පැහැදිලි. බස් කකා ඉන්න බල්ලෙකුට ගලක් අතර ගත්තොත් ගහන්න එයා දුවනවද නැද්ද? දුවනවා. නේද? හැබැයි සුනක දේනුවක් ආසන්නයට කිට්ටු වෙමින් ඉන්න බල්ලෙකුට ගලක් ගත්තොත් එයා දුවනවද ලේසියකට? නෑ දුවන්නේ නෑ පන්නන්න බෑ. අන්න බලන්න ඇයි අර අතේ තියෙන ගල අර එහා පැත්තේ ඉන්න මිනිස්සයාගේ අතේ තියෙන ගල මගේ පැත්තට ඇවිල්ලා මගේ ඇඟට වැදුනොත් ලොකු දුකකටපත් වෙනවා කියලා බත් පිඟානත් එක්ක සසඳනකොට එයාට තේරෙනවා. ඒ අකුසලය, ඒ කියන්නේ බත් වල තියෙන ලෝභය කියන අකුසලය අර ගල ඇවිල්ලා ඇඟේ වැදුනහම මේ ලොකු හානියක් වෙනවා කියන සිහිය නැති කරන් තරම් දක්ෂ නැහැ. ඒ ඒ ඒ මොකද බත් වලින් ලැබෙන සැප වේදනාව බලලට අඩුයි. ඊට වැඩි සැප වේදනාවක් ලැබෙන ඒ සුලක දේනුවක් ආසන්නයට වෙලා ඉන්න බල්ලෙකුට අර ගල අරගෙන ඉස්සුවත් එයාට ඒක වැහිලා යනවා අරක ප්‍රබල හින්දා. ඒතර ප්‍රබල සැප වේදනා හමුවේ බොහෝ මිනිසුන් හොරකම් කිරීම, සත්තු මැරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම්, කේලම් කීම් පරස වචන කීම මේ හුඟාක් ඒවා කළ බලාපොරොත්තු වෙන්නේ ප්‍රබල වූ සැප වේදනා. එතකොට ඒක අපිට මතක් වෙන්නේ නෑ මාත්‍රීය සැප වේදනාවක් ලබා ගන්න නේද මම මේ මේ දේවල් මේ දේවල් කරන්නේ කියන එක මතක් වෙන්නේ නැහැ. අන්න ඒක මතක් කර ගැනීම සඳහායි ඔය මෙනෙහි කිරීම කරන්න කියලා කියන්නේ. හැම වෙලෙම එතකොට අපි මොකද කරන්නේ? අපි අපි කරගෙන තියෙන දේවල් අපි අපි ලැබිලා තියෙන දේවල් ඔක්කොම සැප වේදනා සැප වේදනා ගැලීමක් නේද? සැප වේදනා ගැලීමක් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිට බොහෝ දුක් වේදනා විඳින්න සිද්ධ වෙලා තියෙනවා. සැප වේදනා ගැලීමක් බලාපොරොත්තු වෙන බොහෝ දුක් වේදනා විඳින්න සිද්ධ වෙන. ඒක අපිට හැම වෙලේම මතක් වෙන ගානට අපේ හිත සකස් කරන්න ඕනේ. මේක සකස් කරොත් යම් විදිහකින් මේක මතක් වෙන විදිහට හිත සකස් කරන්න ගොඩාක් අමාරු නෑ අපේ පිනත් නේ. තේරෙනවද? ගොඩක් අමාරු වෙයිද? නෑ අමාරු නෑ. කරන්න ඕන සිද්ධි අරගෙන ඒ සිද්ධිවල මෙනෙහි කිරීමක් කරන එකයි එක එක ජීවිතයේ තියෙන පොදු වශයෙන් අරගෙන මේ ලෝකෙ මිනිස්සු විඳින සිද්ධි පොදු වශයෙන් අරගෙන හෝ තමන්ගේ අතීත සිද්ධීන් අරගෙන ඒ වාගේ එක දිගට ආපු පේලිය නැත්තම් සංතතිය මෙනෙහි කරනකොට වැඩිපුර තියෙන්නේ සැප වේදනා. වැඩිපුර තියෙන්නේ දුක් වේදනා. ඊටාම අඩු සැප වේදනා වගේ තමයි දැන් ඕක මෙනෙහි කරපු කෙනාට මම අද කියලා දෙන්න යන්නේ ඊටත් එහා ගිය කාරණාවක්. ඒක හරීම ප්‍රායෝගික තව දෙයක්. මේ මම අහනවා සමහර අයට සමහර අය දැකීමෙන් සතුට උපදිනවා. දැකීම මාත්‍රයෙන් සැප උපදිනවා. එයාවම තව කෙනෙකුට දැක්කහම දුක් උපදිනවා. එහෙම තියනවද නැද්ද? නේද? එතකොට එකම පුද්ගලයා ගත්තාම එක්කෙනෙකුට සැප උපදින්නේ එක්කෙනෙකුට දුක් උපදින්නේ නම් එහෙම වෙන්නේ නම් ඒ පුද්ගලයාගේ ස්වභාවයද ඒක නැත්නම් ඒ හිතවල තියෙන ස්වභාවයද එහෙනම් අපි ගත්තොත් එහෙම අපිට එකම පුද්ගලයෙක් ගත්තා දැන් මම කාගේ හරි ප්‍රසිද්ධ කෙනෙක්ගේ නමක් කිව්වොත් සමහර අයට සැප උපදිනවා සමහර අයට දුක්ඛ උපදේ ප්‍රසිද්ධ කෙනාගේ නම මේ දැන් කිව්වේ නම කිව්වේ ඔක්කොම එකම නමනේ මං කිව්වේ. එකම නම අනු එක එක්කෙනාට එක එක්කෙනාට සැප වේදනා දුක් වේදනා වෙනස් වෙනවා නම් මනෝ සම්පස්සද ඇති වෙන. ඒකේ තේරුම මේතන තියෙන හිතවල හිතවල වෙනසක් කියලායි. දැන් අපි සැප වේදනා දුක් වේදනා ධාරාව ගැන අවධානයෙන් යොමු හිටපු අයට තේරෙනවා මේ මනුස්ස ජීවිත ගෙවන අපිට තැන් තැන් වල තැන් තැන් වල සැප වේදනා වගේ සැප වේදනා වගේක් ඇති වෙනවාය කියලා. අපි සිද්ධි කීපයක් අරගෙන බලමු. අපි මීට කලින් කතා කරලා තියෙන දේවල් නමුත් නැවත නැවත කතා කරන්න ඕන කියලා මම හැමදාම කියනවා. ම්ම් ටැග් හම්බ වෙනවා. ටැග් හම්බුනහම ඒ හැම වෙලා තියෙන ටැග් හතරම මාලයක් විදිහට තමයි පේන්නේ. දැන් සතුටු සැප වේදනා හට ගන්නවද නැද්ද? සෝමනස්ස වේදනා හට ගන්නවා. හැබැයි ඇත්තට මේක මිටසල් මාලයක් කියලා හිතන්න. වැරදීමක් කරලා තියෙන. දැන් මට හම්බෙච්ච එක මම හිතනවා සතරම් මාලයක් කියලා. දැන් මං සැප වේදනා සහිතව ඉන්නවා. එතකොට මේ සැප වේදනාව හරි එකක්ද වැරදි එකක්ද? වැරදි එකක්. මේ සැප වේදනාවට හේතු උනේ සැබෑවටම මාලයද නැත්නම් මාලය ගැන ඇතිවෙච්ච වැරදි අවබෝධයද? නේද? මේක ඇත්තටම රත්තරන් මාලයක් වුණා නම් ඔන්න සැප වේදනාවට හේතුව සැබෑවටම මාලය. හැබැයි මේක වැරදි ලෝහයකින් හදහටගත් දෙයක් මට මට වැරදි අවබෝධයක් තියෙනවා. අන්න ඒ වැරදි අවබෝධය නිසා ඒ වැරදි අවබෝධය හේතු වෙලා මට සැප වේදනාවක් එනවා. එහෙනම් ඒ සැප වේදනාවට හේතුව වැරදි අවබෝධයක්. වැරදි අවබෝධයක්. හරිද? ඔන්න ඊයේ සැප වේදනා මෙන්න මේ තැන්වල මේ තැන්වල සැප වේදනා උපදිනවා කියලා තේරුම් ගත්ත බොහෝ දේවල් අහෝසි වෙන්න හේතුවක් වෙන්නයි මේ යන්නේ. අපේ ජීවිතේ අපි දැන් ඍජුවම ගත්තා ඔය රත්තරන් මාලය වගේ කිව්ව උදාහරණ වගේම අපි ඍජුවම ගමු මනුෂ්‍ය ශරීරය. මනුෂ්‍ය ශරීර දැක අපි හිතමුකෝ නාටිකාංගනාවක් නැත්නම් නිලියකගේ නළුවෙකුගේ මනුෂ්‍ය ශරීරයක් දැක කෙනෙක් හිතනවා නැත්නම් තාම බලාපොරොත්තු වෙන යම් කිසි රූපයක් පිළිබඳව හිතනවා. ඒක ඒක මතක් වෙන කොටත් සැපයි, දකින්න කොටත් සැපයි කියනවා. හරි? මනුස්ස ශරීරයක ස්වභාවය ඇත්තටම දැක සැප උපදින එකක් විය යුතුද? නේද? හරියට රත්තරන් මාළේ කියලා හිතාන හිටියේ හරියට බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක පළලක් ඈදි වලට කරලා බලන්න කියලා. උද්දං පාදතලා ආදෝ කේසමත්තකා තචපරියන්තම් පුරන් නානා ප්‍රකාරස්ස අසුචිනෝ මේක මේ ශරීරය අරගෙන හරියට නිකන් ධාන මල්ලක් ධාන්‍ය මල්ලක් දෙපැත්තෙන් කඩ කඩකට ගහපු ධාන්‍ය මල්ලක් කට දෙහෙලා අරගෙන ඒවා වෙන වෙන වශයෙන් මේ වේවිය මේ මුංය මේ සහල්ය මේ මෑය කියලා වෙන් කරනවා වගේ තමන්ගේ ශරීරය කෙක්කම් නියද සම්මස්තහර ඇට ඇට මිදුළු වගේ වෙන් කරලා බලන්න කියනවා. අනුන්ගේ ශරීරත් එහෙම බලන්න කියනවා. ඇත්තටම එහෙම වෙන් කරලා බලපුවාම මේක සැප වේදනා හැදිය හැකි තැනක්ද? නෑ මේක සැප වේදනා හැදෙන්න පුළුවන් එකක් නෙවෙයි මනුස්ස ශරීරයක් කියලා කියන්නේ. එහෙනම් ගැඹුරින් තේරුම් ගන්න ඕනේ රාගාදී කෙලෙස් කර්ම හින්දා යම් සැප වේදනාවක් ඇති වෙනවා නම් ඒක වැරදි අවබෝධය නිසාවෙන් හටගන්න එකක්ද නැද්ද? නේද? හා. එහෙනම් ඊයේ අපි ඇදලා තිබුණා නම් ඊයේ අපි හිතලා තිබුණා නම් යම්කිසි වේදනාවල් ගැන යම් ක්‍රියාකාරයක එක එක සිද්ධි අරගෙන ඒ වාගේ උඩටම ගිය සමහර වේදනා ගත්තාම ඒවා වැරදීමක් හින්දා ඇති වෙච්ච ඒවා. වැරදීමක් හින්දා ඇති වෙච්ච ඒවා. හා. දැන් රූපයක් ගැන කතා කරේ මම. දැන් අපි හිතන්නේ ආදරයක් කියලා. කෙනෙක්ගේ ආදරයක් ලැබිලා කෙනෙක් ඉතාම උද්දාමයටපත් වෙලා ඉන්නවා සැප වශයෙන්. ඇයි මෙච්චර උද්දාමයටපත් වෙලා තියෙන්නේ? මෙයා මට ලෙන්ගතුයි, මෙයා මං කියන විදිහට ඉඳී, මෙයා මං කියන විදිහට තමයි හැමදේම කරන්නේ කියලා මට ලැබਿੱච්ච සම්පතක් කියලා තියෙන අදහස මොකද්ද උච්චර උද්දාමයටපත් වෙන්න උච්චර ලොකු සතුටට හේතු වෙන්න වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. නේද? ආදරය කරනකොට වැඩි දිනෙක හැම වෙලේම ගන්න ගිවිසුම තමයි වෙනස් වෙන්නේ නැහැ නේද? වෙනස් වෙන්නේ නැහැ නේද කියලා. ඉතින් අනිත් පැත්තෙන් දෙන උත්තරේ තමයි පිස්සුද? එහෙම වෙනස් වෙනවද? ඕක අහන්නවත් එපා කියලා. නේද? නමුත් සත්‍ය ස්වභාවය බලාගන්න කාගේ පැත්තටද එබෙන්න ඕනේ? අනුන්ගේ පැත්තටද තමන්ගේ පැත්තටද? තමන්ගේ පැත්තට එදිකම් කරලා හොඳට බලපුවාම ඉතා සත්‍යවාදීව අපිට එක එක්කෙනා එක එක්කෙනා පිළිබඳ ලෙන්ගතුකමක් කැමැත්තක් ආදරයක් ඉපදිච්ච ඒවා වෙනස් වෙන්නේ නැතුව තිබ්බද මොකද කියන්නේ සමහර වෙනස් වුනේම නැද්ද නෑ එහෙම නෑ ඒක හිතලුවක් විතරයි ඒ වෙනස් වීම අපේ හිතේ ඇතිවෙච්ච වෙනස් වීම ගැන තීරණ ගත්තේ මමද මම දැන් වෙනස් කරන්න ඕනේ කියලා මට තීරණ ගන්න පුළුවන් වුණාද බෑ පටන් ගන්න ඕනේ කියලා තීරණ ගන්න පුළුවන් වුණාද? බෑ හටගත්තා නේද? දකින්නකොටම හෝ කතා කරනකොටම හටගත්තා. අඩු වැඩි කිරීම පිළිබඳ තීරණ මට ගන්න පුළුවන් වුණාද? නෑ. පළුදු වීම පිළිබඳ තීරණ මට ගන්න පුළුවන් වුණාද? බෑ නේද? එහෙනම් ඒක මගේ தত্ত্বය මගේ පැත්තෙන් ඇතිවෙච්ච ආදරයක් ලෙන්ගතුකමක් කවුරු හරි ගැන තිබුණා නම් ඒක හදිස්සියෙම එපා වෙන தত্ত্বයකටපත් වුණාද නැද්ද? එපාම වෙන தত্ত্বයකටපත් වුණාද නැද්ද? සමහර දේවල් සමහර ඒ පුද්ගලයාගේ වැරද්දක් නැතුව වෙනත් කෙනෙක් කෙරෙහි ලෙන්ගතුකමක් ඇතිවීමෙන් ඊට පස්සේ වදයක් වගේ දැනෙන්න පටන් ගත්ත අවස්ථා තියෙනවා. ඒ මගේ පැත්තෙන් ඒක මට අයිති එකක් නෙවෙයි. එහෙනම් අනිත් අයගේ පැත්තෙන් ඒත් ඒ ටිකම තමයි අපි බොහොම ආදරයෙන් අපි බොහොම දැඩි වැඳීමකින් ලෙන්ගතුකමකින් විශ්වාස කරගෙන ඉන්න ආදරය කියන එක අන් අයගේ සිත්වල හිතාශනයකින් වෙනස් වෙලා යන්න පුළුවන් එන එක රත්තරන් ඉමිටේෂන්ද ඉස්සර ඇයි ඉමිටේෂන් වලට වැඩි වටිනාකමක් නැත්තේ? ඉක්මනට වෙනස් වෙන හින්දා. නේද? ඉක්මනටම කළු ගැහෙනවා, ඉක්මනටම කැඩිලා බිඳලා යනවා රත්තරන් වගේ. එහෙනම් ආදරය රත්තරන්ද ඉමිටේෂන්ද? නේද? එහෙනම් ආදරයට කට්ටිය කතා කරන්න ඕන සාමාන්‍ය කතා කරන රත්තරන් කිය. නේද? කතා කරන්න ඕනේ. ඒක ඉමිටේෂන්. එහෙනම් ඒකේ වටිනාකම නැහැ. වටිනාකමක් නැත්නම් රත්තරන් මාළි ඉමිටේෂන් කියලා දැනගත්තට පස්සේ ඒකෙන්ද සැප වේදනාව උපදින්නේ නැහැ. අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන සමහර ස්ථිරයි කියලා හිතන දේවල් අස්ථිරයි කියලා දැනගත්තාම ඒක නිසා සැප වේදනාව උපදින්නේ නැහැ. හරිද? සැප වේදනාව එහෙනම් අර දැඩි සැප වේදනාවක් උපදුනේ ඒකයි එහෙනම් සැරෙන් සැරේ සැරෙන් සැරේ මේ අස්ථීර දේවල් ලෝකේ සියලු දේ ස්ථීරද අස්ථීරද අස්ථීරයි පංචකාම සම්පත්තිය අස්ථීරයි එහෙනම් පංචකාම සම්පත්තිය හින්දා හිතක සැප වේදනා නෙවෙයි උපදින්න ඕනේ ඒවා සැප වශයෙන් ගත්තොත් දුක් වේදනාමයි උපදින්නේ එහෙනම් අපිට තේරෙන්න ඕන හොඳට මට තැන් තැන් වල තැන් තැන් වල තැන් තැන් වල මගේ ජීවිතේ සැපයි කියලා උඩට ඉස්ස ඉස්ස මොන හරි තේරුණා නම් අර මේ සටහනේ අපි අපි සිද්ධි අරගෙන ගන්නකොට මේක සැපයි කියලා තේරුණා නම් ඒක පැහැදිලිවම වැරදීමක් නිසාවෙන් ඇතිවන්නා වූ සැපයක්. වැරදීමක් නිසාවෙන් ඇතිවන්නා වූ සැපයක්. හරිද? අන්න ඒකත් දැන් ඉතින් අපි දැන් මේ 27 වෙනි සතිය. නේද? දැන් ඇති ඉතින් දැන් සති 28ක් කියන්නේ. හ්ම් එහෙනම් දැන් ඔය වගේ ගැඹුරු ගැඹුරු ආකාරයට මෙනෙහි කිරීම කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරේ වේදනාව ඇති වෙනවා නැති වෙනවා කියලායි. ඇති වෙනවා නැති වෙනවා කියලායි. ඒ කියන්නේ එක දිගට තියෙන එකක් නෙවෙයි කියන එක අත්දකින්න ගමන් ඇතිවීම නැතිවීම සහිතව හුස්ම ගැන කිව්වා. නේද? හුස්ම ඇහි පිරෙන එක ගැන කිව්වා. ඒවත් එක්ක ඇති වෙන වේදනාවක් තියෙනවා නම් හුස්ම ගැන ඒ හුස්ම කියන්නේ දැනීම. එතකොට ඒ දැනීම වෙන කොහෙට හරි හිත යොමු වෙලා තියෙනකොට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියන්නේ දැනීම තියෙනවා දැනෙන්නේ නැහැ නෙවෙයි. දැනීම හැදෙන්නේම නෑ කිව්වා අපි එක දිගට තියෙන වේදනාවක් කියලා අපි වේදනාව එක දිගට අපිට තියෙන එකක්. අපි දැන් හුස්ම ගැන දැනටත් තියෙන අදහස් බොහෝ දෙනාට හැම වෙලෙම හුස්ම දැනෙන්නේ නැත්තේ ඇයි කියලා කිව්වම මොකක් අය කියලා ඒකට අවධානය නැති හින්දා කියලා. ඒ කියන්නේ මොකද්ද කියලා අහපුවාම කියන්නේ මම මේ විදිහට ආකාර දෙකකින් ඇහුවොත් ඒක දැන් මේ වෙනකොට නම් දැන් හුස්ම දැනෙන්න පටන් ගත්තා මට. නැත්නම් ඇසි පියලා දැනෙන්න පටන් ගත්තා. නමුත් ඇහුවොත් කියයි මෙතරලා දැනුන්නේ නැති ඇයි කියලා ඇහුවොත් කියනවා ඒ දැනීම තිබුණා මට දැනුනේ නෑ. දැන් මේ ප්‍රශ්න දෙකෙන් එකට එක උත්තරයක් වුණ හරියට දැනීම තිබුණා දැනුනේ නැද්ද? දැනීම තිබුණේම නැද්ද? වැඩි දෙනෙක් හිතන්නේ දැනීම තිබුණා දැන් අපේ හුස්මේ දැනීම එක දිගට තියෙනවා. ඇසිපිහෙලීමේ දැනීම එක දිගට තියෙනවා. මට දැනෙන්නේ නැහැ කියලායි මට හිතෙන්නේ. ඇත්තටම කියනවා නම් දැනීම කියන එක නෑ නැති දෙයක්. සැරෙන් සැරේ සැරෙන් සැරේ හටගන්න දෙයක්. ඒකයි අපි ඉස්සෙල්ලාම කිව්වේ ඒක දැනෙන තුරු මෙනෙහි කරන්න කියලා. ඊට පස්සේ කිව්වා එක එක එක එක එක සිද්ධිවල තියෙන සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා පිළිබඳව විමසන්ඩ කියලා වර්තමාන වගේම අතීතයේ වෙච්ච බොහෝ සිද්ධිවල අපි දැන් කිව්වා වගේ විමසන්ඩ කියලා කිව්වා. එතකොට තමන්ට තේරෙයි මොකක්ද මේ වේදනාව වැඩිපුර තියෙන දුක් වේදනා අඩුවෙන් තමයි සැප වේදනා තියෙන්නේ කියලා තේරෙයි කියලා මම කිව්වා. වැඩිපුර තියෙන දුක් වේදනා අඩුවෙන් තියෙන්නේ සැප වේදනා කියලා තේරෙයි කියලා මම කිව්වා. ඊට පස්සේ ඒකත් නැවත නැවත නැවත නැවත දැන් එහෙම තේරුණාට පස්සේ ඊට පස්සේ වර්තමානයේ යම් මොකක් හරි දැඩි සැප වේදනාවක් හඹාගෙන යන්න හදද්දි මම හඹාගෙන සමහරට ප්‍රාණඝාත දත්තා දාන ආදී කරමින් යන්න යනකොටත් මේක මතක් වෙන ස්වභාවයට එනවා. එහෙනම් දැන් ඒක මතක් වෙන ස්වභාවයට ගන්න ඕන අපේ හිත. මොකක් මතක් වෙන ස්වභාවයටද? ලෝකයේ බොහෝ සැප වේදනා කිවට ඒවා තුළ වැඩිපුර තියෙන්නේ දුක් වේදනා මාලාවක් විඳින්මින් චූටි සැප වේදනාවක් විඳින්මින් ඒ සැප වේදනාවෙන් පස්සේ ආය දුක් වේදනා මාලාවක් විඳින ජීවිතයක් තමයි අපිට තියෙන්නේ කියලා මේ ජීවිතය ගැන නිබ්බිදාවක් ඇති වෙන්න කලකිරීමක් ඇති වෙන්න මේක හේතුවක් කරගන්න කියලා කිව්වා. ඊළඟට දැන් ඒකටම අද එකතු කරේ මොකක්ද? ජීවිතේ තැන් තැන් වල තැන් තැන් වල අපිට ඇතිවෙච්ච සැප වේදනා ඒවා අනවබෝධයෙන් හින්දා ඇතිවෙච්ච සැප වේදනා බව විමස විමසා විමස විමසා බලන්න කියලා කිව්වා නේද? ඒතර විමස විමසා විමස විමසා බලනකොට තේරෙනවා එහෙනම් අවිද්‍යාව කියන එක මොකක්ද අපි ගත්ත උදාහරණය? ඉමිටේෂන් මාලයක් හින්දා සතුටක් මට ඇති වෙනවා. ඒක සතුටක් පැහැදිලිවම ඒ සතුට ඇති වෙන්න හේතු වෙන්නේ වැරදි අවබෝධය. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි සතුට උපදින්නේ අපේ හිතවල ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි අවබෝධය නිසා. ඒකට වැරදීමක් හින්දා ඇතිවෙන සැප වර්ගයක් තමයි අර පංච පාදානස්කන්ධ සැප කියලා නැත්නම් පස්කම් සැප කියලා අපි විඳින්නේ වැරදීමක් නිසාවෙන් උපදනා වූ සැපයන් කියලා කිව්වොත් ඒක වැරද්දක් නැහැ. එහෙනම් අපි වැරදි සැප විඳින්නේ ජීවිතේ ජීවත් කරනවා කියලා තේරෙන්න ඕනේ. හොඳයි. එහෙනම් දැන් අද දවසේ අපි අපිට තව පැවරුමක් හම්බුණා. ඊයේ ඊයේක මතකයි දැන් අද දවසේ හම්බුණා මේවට හේතුව හොයන්න. නේද හේතුව අවිද්‍යාවයි ඒ කියන්නේ අවිද්‍යාව පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන පැහැදීම මම උදාහරණ දෙකක් කිව්වා කයවල් හින්දා සැප උපදිනවා නම් ඒ කයවල් පිළිබඳ නොදැනීම ආදරය වගේ දේවල් හින්දා සැප උපදිනවා නම් ඒවා ගැන තියෙන නොදැනීම. හරිද? එතකොට අනිත් දේවලුත් ඒ වගේම ඒ වගේම තමයි. හරි. දැන් තව දෙයකට අපි හිතෙමු කරනවා ටිකක් ගැඹුරු දෙයකට අද දවසේ. තවත් දෙයකට අතර අතනින් ඔබට ගිය දෙයක්. මම මෙහෙම අහනවා අපේ ගෙදර අපි ගෙදර ඉන්නවා නැත්නම් අපි කාර්යාලයක් ළඟ අපි හිතමුකෝ මම ඉන්නවා මේ කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරියෙක් විදිහට. හරිද? මට තියෙනවා මෙතන ඉඳන් කරන්න වැඩක් එන එන එන එන එන එන කෙනා ගැන කොයි වෙලාවෙ හරි කවුරු හරි ඇවිල්ලා ගියා නම් එතෙන්ට ඒ එන එන කෙනා ගැන දත්ත සටහන් කරගන්න තියෙනවා. හරිද? මෙයා මොන වගේ කෙනෙක්ද මෙයා මොන වගේ උස කෙනෙක්ද මෙයා මොන වගේ පාට කෙනෙක්ද කියලා දත්ත සටහන් කරගන්න. ඉතින් මගේ වැඩේ මොකද කවුරු හරි එනකොට ඒක දිහා ගන්නවා. දැන් මම ඒ කියන්නේ මම අවධානයෙන් ඉන්නවා. එන එන කෙනා ගැන අවධානයෙන් ඉන්නවා. ඒ පිළිබඳ දත්ත මම ළඟ සටහන් කරගන්න ඕන. එන යන එන යන එන යන හැම කෙනෙක්ම ඇවිල්ලා ගියා, ඇවිල්ලා ගියා, ඇවිල්ලා ගියා, ඇවිල්ලා ගියා. මේ පිළිබඳ දත්ත සටහන් කරගන්න කෙනෙකුට අමුතුවෙන් කියන්න ඕනද එක්කෙනාමද ආවේ වෙනස් වෙනස් අයද ආවේ කියලා ඉවර වෙලා බලන්න කියලා වෙනමම කියන්න ඕනද නේද ඇයි එන්නේ කවුද කියලා අධීක්ෂණයෙන් ඉන්න කෙනෙකුට ඇවිල්ලා ගිය අය එක්කෙනාට එක්කෙනා වෙනස් කියලා හිතන්නකො එක්කෙනාම ආවේ නැහැ කියලා හිතන්න වෙනස් වෙනස් අය 10 දෙනෙක් ඇවිල්ලා ගියා නම් ඇවිල්ලා යන කෙනා ගැන අවධානයෙන් ඉන්න කෙනාට ආපු අය එක්කනාට එක්කෙනා වෙනස් අය කියලා අමුතුවෙන් මතක් කරන්න ඕනද? හැම වේදනාවක් පිළිබඳවම මේ මොහොතේ ඇති වෙනවා නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා හැම හිතක් එක්කම හැම වේදනාවක්ම මොකද වෙන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා මොකද සිතේ ආයශයමයි චෛතසිකයට තියෙන්නේ එහෙනම් හැම හිතක් එක්කම ඇතිව නැතිව යන දෙයක් තමයි වේදනාව කියලා කියන්නේ ඒ හැම ඇතිව නැතිවීමකදීම මේ මොහොතේ ඇතිවෙච්ච වේදනාවට වැඩිය ඊළඟ මොහොතේ ඇති වෙන වේදනාව වෙනස් වෙනවද නැද්ද නේද ඒවා ඉතා විශාල වශයෙන් වෙනස් වෙනවා. ඒක හරියට මොකක් වගේද? මම කියව සම්තතියක් කියලා. සම්තතියක් කියලා කියන්නේ ගැලීමක් කියන එකයි. හරියට දුම් හිඳ දියල්ලා ගත්තොත් එහෙනම් ඒකේ මෙතන තියෙන වතුර බින්දුව මෙතෙන්ට පල්ලෙහාට යනකොට මෙතන තියෙන එක මෙතෙන්ට යනවා මෙතන එක මෙතෙන්ට යනවා එහෙනම් පල්ලෙහාට පල්ලෙහාට යන එකක්. ඒක අන්න ඒ වගේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන එකක් තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට අපි වේදනාවේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම හැම වෙලෙම මේ මොහොතේ තියෙන වේදනාව අපි මෙතන කකුලේ වේදනාවක් තියෙනවා ඒක නැති වෙනවා ආයෙ එතනම වේදනාව හට ගන්නවා ඒක අර්ථ වැඩි එක්ක සමහරවල් වැඩි එක්ක අඩුයි හොඳට විමසිල්ලෙන් බලන කෙනෙකුට තේරෙනවා අතක කකුලක තියෙන වේදනාව දිහා හොඳ විමසිල්ලෙන් ඉන්න කෙනෙකුට ඊටාම හොඳ අවධානයක් යොමු කරගෙන හැම වේදනාවකම විමසන කෙනෙකුට තේරෙනවා මේක අඩු වැඩි වීම සහිතව නැවත හට ගන්නවා කියලා හරිද? මට ඊයේ කිව්වේ තේ එකක් බොනකොට තේකේ රස්නේ වේදනාව දැනෙන්නේ කාය සංපස්සජ වශයෙන් රස වේදනාව දැනෙන්නේ ජීව සංපස්සජ වශයෙන් මේ දෙක එකට වෙන්නේ නැහැ. එහෙම එක අත්දකින්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට ඇති වෙන ඇති වෙන වේදනාවල් එකිනෙකට එකිනෙකට වෙනස් බව ඇතිවීම නැතිවීම ගැන අවධානයෙන් ඉන්න කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවද නැද්ද? හැබැයි අර පිළිගැනීමේ නිලධාරියට අපි කියලා තියෙනවා ඔයා එන එන කෙනා වෙනස්ද කියලා බලන්න කියලා. හරිද? එහෙම අවධානයෙන් හිටියා කියලා ප්‍රශ්නයක් තියෙනවද වෙනස්ද කියලා දැනගන්න? නෑ අවධානයෙන් හිටියොත් වඩා පහසුද නැද්ද? ඉබේ තේරෙනවටත් වැඩිය වඩා පහසුයි. එහෙනම් සමුදය වය වශයෙන් වේදනාව දිහා අවධානය යොමු කරන කෙනාට ඒ සමුදය වය තුලින් අනිත්‍ය ලක්ෂණය පිළිබඳව යම් කිසි කෙනෙක් අවධානයෙන් හිටියොත් ඇතිව නැතිවන්නේ දැන් බලන්න ඇති වෙලා නැති වෙන හැම එකක්ම නේද වේදනාවක් ඇති වෙනවා නැති වෙනවා මට එහෙම කියන්න ඔන්න වේදනාවක් ඇති වුණා වේදනාවක් ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා මේ ඇති වෙලා නැති වෙන එක ඇති වුණා නැති වුණා ආය ඇති වුණා ආය නැති වුණා ආය ඇති වුණා ආය නැති වුණා අපි හිතමු මේ හැම ඇති වෙන වාරයකදීම ඇති වෙන්නේ එකම ගානට කියලා. එහෙනම් එතනත් ඇත්තටම විතර වෙනස් වීමක් වෙන්නේ කැඩි කැඩි හැදෙනවා නම් තිබ්බ එකම මට ප්‍රශ්නයක් නැහැ. නේද? කැඩි කැඩි හැදෙන එක තිබ්බ එකම නම් මට ප්‍රශ්නයක් නැහැ. ආහාරයක් ඇතුළට දාගත්තාම බලන්න මේ මොහොතේ දැනෙන රස නෙවෙයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ දැනෙන රස නෙවෙයි ඊළඟ මොහොතේ හැම වෙලෙම එකම රසය දැනෙනවා නම් මට ටිකක් හරි ස්ටේබල් වෙලා ඉන්න පුළුවන්. නෑ ටිකක් හරි මේ ජීවිතේ හා හොඳයි කියලා ඉන්න පුළුවන්. හරි. එහෙම බෑ. ඒක මගෙන් කිසිම එකක් නෑ. මගේ මට කිසිම අයිතියක් නෑ. මගේ බලපෑමකින් වෙන එකක් නෙවෙයි. ඒක ඒක හැම වෙලේම අඩු වැඩි වීම සිද්ධ වෙනවා. නේද? එහෙනම් අනිත්‍ය ලක්ෂණය වේදනාවේ අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න පුළුවන් ද බෙහෙද වේදනා වේදනා සංතතිය දිහාවට අවධානය යොමු කරගෙන ඉන්න කෙනෙකුට. තේරෙනවද මම කියන එක? නේද? වේදනා සංතතිය වේදනා ගැලීම නැත්නම් එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන වේදනාවල් ගැන අවධානය යොමු කරගෙන ඉන්න ඉන්න කෙනෙකුට ඒක වෙනස් වෙනවා බව හැම නිමේෂයකම වෙනස් වෙන බව අත්දකින්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඊළඟට මම මේ අත්තන්ගෙන් අහනවා දැන් අපි අඹ කෑල්ලක් හටලා ගත්තා. මේකෙන් මෙච්චර වේදනාවක් හැදෙන්න ඕනේ මෙච්චර අඩු වෙන්න ඕනේ මේ වෙලාව වෙනකොට අඩු වෙන්න ඕනේ මේ වෙලාව වෙනකොට වැඩි වෙන්න ඕනේ මේ ශනේ තියෙන වේදනාව නෙවෙයි ඊළඟ ශනේ මේ වෙලාවේ ඇඟුල් දැනෙන්න ඕනේ මේ වෙලාවේ කන්දහා දැනෙන්න ඕනේ ඔය කියන සිද්ධිය මගේ පැත්තෙන් පාලනය කරන්න පුළුවන් එකක්ද මොකද කියන්නේ මගේ පැත්තෙන් පාලනය කරන්න තියා එහෙම එකක් වෙන්නේ කොහොමද කියන එක මම දන්නේවත් නැහැ නේද? එහෙනම් ඒක මගේ වැඩක් කියලා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් වේදනාව කියන එක මම කියලා ගන්නත් බෑ. නේද? වේදනාව කියන එක මගේ දෙයක් කියලා ගන්න බෑ. ඒ වගේම ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම මට ඕන හැටියට වෙන්නේ නෑ. එහෙනම් ඒක අනිත්‍යයි වගේම අනාත්මයිද නැත්ද? මෙහෙම වෙනස් වෙන්න ඕනේ මෙහෙම වෙනස් නොවෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න මට මේ වේදනාව ගැන බෑ මගේ මුළු කයෙම ඇති වෙන වේදනාවල් මට කැමති මගේ මුළු හැම ඉන්ද්‍රියකම ඇති වෙන යම් සම්පස්සජ වේදනාවක් තියෙනවද ඒ සියලු සම්පස්සජ වේදනාවල් මට ඕන වෙලාවට එන්නේත් නෑ මට ඕන ආපේවා නැවත නැවත හටගන්න එක යන්නේ නෑ මට වෙලා තියෙන්නේ එන විදිහකට බාර ගන්නයි නේද? අපි හැම වෙලේම ඒ විදිහම කියනවා. තාම මේක අඩු වුන්නේ නෑ. නේද අපි කියනවා. තාම මගේ දත් එක්කම අඩු වුන්නේ මගේ දත් එක්කම කියලා කියනවා නම් Tamanට අඩු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? නේද? මගේ නම් ඒක මට මට අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි බොරුවට මගේ කියනවා. ඒකට මගේ කියන්න පුළුවන්කම ඇත්තේ නෑ. එතකොට කාය සංපස්සජ, මනෝ සංපස්සජ චක්කු සංපස්සද, සෝත සංපස්සද, ගාහන සංපස්සද, ජීවය සංපස්සද, කාය සංපස්සද, මනෝ සංපස්සද කියලා සියලු වේදනාවල් ගැඹුරෙන්ම අපිට තේරෙන්න ඕන එක අනිත්‍ය ලක්ෂණය තියෙනවා දුක්ඛ ලක්ෂණය තියෙනවා යම්ක් අනිත්‍ය නම් ඒක සැප වෙන්නේ නැහැ ඒ වගේම අනාත්ම ලක්ෂණ තියෙනවා අන්න ඒ ත්‍රිලක්ෂණය ওই වේදනාව තුලින් වේදනාවේ ඇතිවීම නැතිවීම තුලින් මතු කරගන්න පුළුවන් දෙයක්. වෙනත් ඔය අපි දැන් ඊයේ මම කියවන සිද්ධියක් අරගෙන මෙනෙහි කරන්න කියලා. දැන් අපි අඹ සිද්ධියම ගන්නකො. හරිද? දැන් අපි කරාවුවේ ඒ අඹ සිද්ධියේදී අඹ පිළිබඳ ඇති වෙච්ච සැප වේදනාව අවිද්‍යාවෙන් දහටගත් එකක් කියලා තේරුම් ගත්ත එකක්. ඒක උපේක්ෂාවට වැටෙන්න ඕන එකක්. එතකොට දැන් ඊළඟට මේ තේරුම් ගන්න යන්නේ ඒ සිද්ධිය ගත්තාම දැන් මට මම අඹ කන්න ඕන කියලා හිතච්ච වෙලාවේ නම් දුකක් ඇති වුණා. ඒක මං කරගත්ත දෙයක්ද? නෑ. මේ මොහොතේ මට ඇති වෙන දුක නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන එක අඩු වැඩි වීම තියෙනවා. ඊළඟ මොහොතේ මං හොයන්න යනකොට මට සමහර දුක් වැඩි වෙන්නත් පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මං කියවන ගිහිල්ලා වෙන කවුරුහරි අඹ දකින්න අඹ කනවා දැක්කා කියලා. දකින්නකොට අර වේදනාව ඉස්සෙල්ලා තිබ්බට වැඩිය වැඩි වුණා. ඒ වගේම ඒක මම කරගත්ත එකක්ද? නෑ මට කරන්න දෙයක් නෑ. මට තියෙන්නේ මේකත් එක්ක ලොකු හටනකින්දයි. නේද මට ඒකයි මම හොයන්න යන්නේ එහෙනම් ඒ ඇති වෙන සැප වේදනා දුක් වේදනා පිළිබඳව ඒවා අනිත්‍යද නැද්ද සහ මට කරන්න දෙයක් නැහැ නේද මම අඹ හොයාගන්නකම් මට දුක් වේදනා ඇති නොවී තිබේවා අනිත් දුක් විඳින්න බෑ දැන් අඹ හොයාගන්නකම් නේද මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හිතුවට ඒක වෙන්නේ නෑ ඒක බලහත්කාරයෙන් ඇති වෙලා මාව බලහත්කාරයෙන් වින්දනය කරවනවා. එහෙනම් ඒක කරන්නේ කරවන්නේ සිටීද? නෑ ඒක ක්‍රියාවක් විතරයි. හරිද? ඒක සිද්ධ වෙන සිද්ධියක් විතරයි. ඒක ටිකක් ගැඹුරු කතාවක්. නමුත් හැබැයි මේ ගැඹුරු කතාව අත්දකින්න පුළුවන් දෙයිද අපිට? ඔය විදිහට හරියට මෙනෙහි කරොත් පුළුවන් දෙයිද? පුළුවන්. ඒකයි වේදනානුපස්සනාවේ අන්තිමට තියෙන්නේ. සමුදය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති වාය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති සමුදය වාය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති කියලා කියන්නේ ඒකයි එහෙනම් අපිට ඔන්න තේරුම් ගත හැකිව තියෙන්න ඕනේ මේ තියෙන ගැටලුවේ තරම. එතකොට මේ කිසිම පාලනයකට ගන්න බැරි කිසිම විදිහකින් මට අවශ්‍ය විදිහට මගේ වසඟයට ගන්න බැරි හැම නිමේෂයකම වෙනස් වෙන වේදනාවක් පස්සේ අපි හඹාගෙන යනවා මගේ මම මටම ඕනේ බලාගමුකෝ කියලා නේද? මහා වේගෙන් වේගෙන් හඹාගෙන යamak කරනවා. ඒ ඒ කරවුවට ඒවා ඔක්කොම මට ඕන හැටියට තියෙනව නෙවෙයි මේ නිමේෂේවක්වත් මට ඕන හැටියට පවත්වන්න බෑ. පවත්වන්න පුළුවන් නම් පින්නන්නේ අපි මේ ශරීරයත් එක්ක මෙච්චර දුක් විඳින්නේ නෑ. ශරීරයත් එක්ක දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේම ඒවා එකක්වත් මට ඕන හැටියට තියෙනව නෝන හින්දා. උදෑසන ඉඳන් හැන්දෑ වෙනකම් මේ ශරීරයේ ඇති වෙන දුක් වේදනා සැප වේදනා බවට පත් කරගන්න අසාර්ථක උත්සාහයක අපි ඉන්නවා මුළු ජීවිතේමත් එහෙමයි උදේ ඉඳන් හැන්දෑ වෙනකම් දවසක් එහෙම ජීවිතේමත් එහෙමයි හැම වෙලෙම බොහෝ <clears throat> ධනය හොයාගෙන බොහෝ දේවල් කරලා අපි ලෑස්ති කරගන්නේ සැප වේදනා විඳින්න නමුත් ඒවා ඔක්කොම ගඟට කපපු ඉනි වගේ ඒ හොයන වෙලාවේ අපි දුක් විඳිනවා විතරක් නෙවෙයි හම්බුනාට පස්සේ <coughs> බොහෝ දුක් විඳිනවා හම්බුනාට පස්සේ බොහෝ දුක් විඳිනවා ඉතින් මේවත් එක්ක මේ කමටහන දැන් ওই විදිහට සිද්ධ කරගෙන යන්න ඕනේ එහෙනම් අද දවසේ අපි පැවරුම විදිහට කරපු දේ ආයෙ මතක් කරනවා ඊයේ කරපු දේත් එක්ක දැන් මේ වෙනකොට එහෙනම් මේ ටික කරොත් අපිට පින්වත්නි ටික ටික ටික ටික ටික ටික ඉස්සෙල්ලාම ලොකු ලොකු සිද්ධිවල මේ ලක්ෂණ තේරෙන්න පටන් ගන්නවා. හරි? ඒකෙන් ලොකු සිද්ධියක්. දැන් අපි ඊයේ ගත්ත මීයඹ සිද්ධියක් කියන්නේ ලොකු සිද්ධියක්. හරිද? ඒ වගේ ලොකු සිද්ධිවල අන්ත්‍ය ලක්ෂණය පේන්න පටන් ගන්නවා. දුක්ඛ ලක්ෂණය පේන්න පටන් ගන්නවා. හරි මේ මට ඕන හැටියට මේක පවත්වන්න බැරි බව තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ඒ සිද්ධි ගැන අපිට තියෙන ආසාවල් මොකද වෙන්නේ? අපි වෙලා උපේක්ෂාවට වැටෙනවා. හරි මේවා ඉතින් වැඩක් නෑ මේවා මේවා මත් වෙන හැම කළා ඒ කියලා ඒක වැඩක් නෑ කියනකොට මේ ලෞකික ජීවිතයේ තියෙන සියලු දේ අතහැරලා දාලා එහෙම වෙන එකක්ද නැහැ එහෙම වෙන එකක් නෙවෙයි ඒ තමයි ලෞකික ජීවිතයේ බොහෝ දුක් විඳින්න වෙන තණ්හාවේ අඩුවක් සිදු කර ගැනීම විතරයි වෙන්නේ. ඒක මේ ලෞකික ජීවිතයක් ගෙවන්න බැරි වෙන්නේ ඒක ලෞකික ජීවිතයක් ගෙවන්න වඩා සාර්ථක ක්‍රමවේදයක් බවට පත් වෙනවා. එහෙනම් ඔන්න දැන් අපි මේ වගේ සිද්ධි ගැන මෙනෙහි කරලා අර ලොකු ලොකු සිද්ධි සිද්ධ වෙනකොට මතක් වෙන්න පටන් ගත්ත අනුන්ගේ ඒවා පවා. එතකොට අපි සාමාන්‍ය ඉන්නකොට වෙනදාට වැඩි වෙනස් ජීවිතය දිහා දකින්නේ. මොකද වෙනස එක එක්කෙනා එක එක්කෙනා බොහෝ දුක් විඳිනකොට අපිට තේරෙනවා අයියෝ මෙයාට තේරෙන්නේ නැහැ නේ මෙයා වැඩිපුර මේ නේද මේ මේ සිද්ධිය ගැන මෙයා අඬා වැළපෙනවා මෙයාට තේරෙන්නේ නැහැ මෙයා වැඩිපුර විඳින්නේ දුකක් නෝක ලබාගත්තා කියලා යාට නවත්ත ගන්න බෑ අපි බලාපොරොත්තු වෙන ලොකු සැප වේදනා අපිට අපි සමහර සැප වේදනා බලාපොරොත්තු වෙනවා. ඒවා බලාපොරොත්තු වෙලා සමහර වැරදි කරනවා අපි. ඒකට අපිට හොඳට තේරෙනවා ඒවා හැම වෙලේ මේ විදිහ මෙනෙහි මේ විදිහ මෙනෙහි කිරීම කරලා තිබ්බහම කිසි ප්‍රශ්නයක් නැහැ මේක ඇවිල්ලා මම මේ බලාපොරොත්තු වෙන සැප වේදනාව ලැබුණාට ඒක එතන ලැබුණාට පස්සේ තියාගන්න පුළුවන් කමක් නැහැ. නේද? ලැබුණාට පස්සේ තියාගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඒක පවත් ගන්න බෑ. දුක් වේදනා පවත් ගන්න බෑ. දුක් වේදනා නවත්ත ගන්න බෑ. ඒ කියන්නේ මේක අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. මේක අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි කියලා හොඳට වැටහෙනවා. අන්න එහෙම ලොකු ලොකු සිද්ධිවල වැටහෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට වැඩිය සියුම්ව වැටහෙන්න පටන් ගන්නවා ඊටත් වැඩිය සියුම් වැටෙන්න පටන් ගන්නවා මේ විදිහට ඇයි අර එන්ඩෙන් එන්ඩෙන් එන්ඩෙන් සිහිය ප්‍රබල වෙන හින්දා සියුම් සියුම් තැන්වලදී දැන් තේරෙන්න පටන් ගන්න. එහෙම කෙනෙක් අපේ පින්නත්නේ යම් විදිහකින් භාවනාවකට ඉඳගෙන ඒ මොහොතේ ඇති වෙන වේදනාවල් කෙරෙහි හිත යොමු කරගෙන ඉන්නවා. හරි. බලන්න භාවනාවක ඉඳගෙන ඒ මොහොතේ ඇති වෙන සියලු වේදනාවල් වලට හිත යොමු කරගෙන ඉන්න පුළුවන් ශක්තියක් එයාට ලැබෙනවා. අර කලින් කරගෙන කරගෙන ආපු හින්දා. කලින් කරේ භාවනාවට ඉඳගෙන මම ඔය කියපු විදිහට මෙනෙහි කරා අපි ලොකු සිද්ධිය ගැන. නේද? අතීත සිද්ධිය ගැන. දැන් මේ ශනේ මෙහෙම මෙනෙහි කර කර ඉන්න කෙනා කෙනාට ඔන්න බලන්න චක්කු සම්පස්සජව හෝ නේද විශේෂයෙන් ගහන සම්පස්ස සෝත සම්පස්සජය කියන්නේ කණෙන් ඇහෙන ශබ්ද ගාන ගඳ රස පිළිබඳ හෝ කාය විශේෂයෙන් වැඩිපුරම කය ඇති වෙන වේදනා සහ මනෝ සම්පස්සජ වේදනා චක්කු සම්පස්සජ වේදනා භාවනා කරද්දී අඩුයි නේද නමුත් අපි මෙහෙම කරගත්තාම අපේ ඇසේ පෙනීමක් නැත්තම් මේ බාහිර ආලෝකය වගේ ඒවා දැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒතර කොහෙන් හරි ඇති වෙන මේ සැප වේදනාවල් කෙරේ හිත යොමු කරගෙන ඉන්න කෙනාට ඉන්ද්‍රිය ભેදයකින් තොරව පිනත් නී සැප වේදනා දුක් වේදනා අදුක් අසුප වේදනා ඇතිව නැති වෙන බව අත්දකින්න පුළුවන්. අර ලොකු ඝනවට තිබ්බ වස්තුන් අත්දැක දැක මෙහෙම කිට්ටුවට ගෙනාපු කෙනෙකුට තමයි මේක කරන්නේ පුළුවන්. කාලයක් මේක කරගෙන යනකොට සියුම් සියුම් තැන්වල මේක දකින්න පුළුවන්. යම් විදිහකින් හැම වේදනාවකම ඇතිවීම නැතිවීම අත්දකින්න පුළුවන් තත්ත්වයටපත් වුණොත් අනාත්මවම ඇති වෙලා නැති වෙලා යන බව. ඒ කියන්නේ මට ඕන හැටියට පාලනයකින් තොරව මේ වේදනාව ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා යන බව අත්දකින්න පුළුවන් වුණොත් තමන්ගේ පැත්තෙන් අන්න එදාට කියනවා වේදනාවනුපස්සනාව වේදනා අනුපස්සනාව කියලා කියන්නේ එදා තමයි. පරමාර්ථයේහි ඇතිවීම නැතිවීම දැකීම පරම පරමාර්ථයන්හි ත්‍රිලක්ෂණය බලනකොට කියනවා අනුපස්සනාව කියලා. අනුපස්සනාව කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ මට්ටමට අපේ පරමාර්ථ ධර්මයන් අත්දකින්න පුළුවන් මට්ටමට අපේ හිත වර්ධනය කරගත්තාම කියනවා අනුපස්සනාවක්. එතකම්ම ඒක අනුපස්සනාවක් වෙන්නේ නැහැ. හරිද? ඒතකොට එතෙන්ට ළඟා වෙන්න නම් අපි මේ විදිහට ක්‍රමානුකූලව පුරුදු වෙන්න ඕනද නැද්ද? එහෙනම් මූලිකව අපි මේ දේශනාවලින් කතා කරන වේදනානුපස්සනාව ওই ටික තමයි ඕක ප්‍රායෝගික කොටසයි අපි කතා කරේ මේක සූත්‍රයට අපූර්වව සම්බන්ධ කරගන්න පුළුවන්කම පුළුවන්කම තියෙනවා කිසිම අඩුවක් නැහැ මම තැන් තැන් වලින් සූත්‍රයේ තියෙන කාරණා කිව්වා. හරි එහෙනම් මේක දෛනික ජීවිතයේ ඉන්නකොට අපි භාවනාවක් විදිහට කරගෙන යනවා වගේම දෛනික ජීවිතයේ ඉන්නකොට අපිට ඉතා විශාල සාමාන්‍ය සිද්ධිවලදී මේ සිහිය උපදවාගෙන වාසය කරන්න පුළුවන් වුණොත් අපේ තුල තියෙන තණ්හා බොහෝම වශයෙන් නැතිලා යනවා. කෙටින් කිව්වොත් අපි දැන් ඊයේ දවසේ ඉඳන් අද වෙනකම් කරපු ප්‍රයවරම තමයි අතීත සිද්ධි ගන්න කිව්වා. ඔකොටම ඉස්සෙල්ලා වේදනාවේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම අත්දකින්න උත්සාහ කරන්න කිව්වා යම් ප්‍රමාණයකට හෝ ඊට පස්සේ අතීත සිද්ධියක් අරගෙන ඒ සිද්ධියේහි සැප දුක් අදුක් අසුක වශයෙන් වේදනා ඇතිවීම නැතිවීම ගැන අවධානය ඉන්න කියලා කිව්වා. එතකොට Tamanට සාමාන්‍ය ජීවිතයේදීත් මේක තේරෙන්න පටන් ගන්නයි කියලා කිව්වම බොහෝ සිද්ධි අරගෙන මෙනෙහි කරන්න Tamanගේ හෝ අනුන්ගේ වශයෙන් හරි කමන්නේ. යම් සිද්ධියකදී ඇතිවන වේදනාවේ ඇතිවීම නැතිවීම පිළිබඳව ඊළඟට අද කිව්වා එතකොට අපිට බොහෝ දේවල් අඩුවෙන් සැප වේදනා වැඩියෙන් දුක් වේදනා විඳින්නේ කියලා අවබෝධ වෙයි කියලා කිව්වා. ඊට පස්සේ අඩුවෙන් විඳින සැප අඩුවෙන් විඳ සැප වේදනා කීපයක් අරගෙන ඒවා ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසාවෙන් බව විමසා බලන්න කියලා කිව්වා. එතකොට ඒවා නිරර්ථක බව දැනේවි කියලා කිව්වා. ඊට පස්සේ අපි දැන් අවසාන වශයෙන් කිව්වා ඒ ඇතිවීම නැතිවීම තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මතු කරගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් මේක ඕලාරිකව ලොකුවට අපිට දැනෙන තදවට දැනෙන වස්තුන් වලට මේක යොදන්න කියලා කිව්වා. ඒක යොදනකොට ටික ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ? සියුම් සියුම් තැනට වෙලා අන්තිමට වේදනාව අත්දකින්න පුළුවන් තැනට එයි. එහෙම වේදනාව අත්දකින්න පුළුවන් තැනට ආවා නම් එතකොට අපි කියනවා වේදනාවනු පස්සීව වාසය කරනවා කියලා. හරි. හොඳයි මම හිතන්නේ ඒ ටික පුරුදු පුහුණු කරන්න ප්‍රායෝගිකව හෙට දවසේ ධර්ම දේශනාවේ මේ දේශනා මාලාවේ සාකච්ඡාව අපේ වේදනානුපස්සනාව ගැන අපිත් එක්ක සාකච්ඡා කරන බුදුඹර සෝබිත ස්වාමින් වහන්සේ එතකොට ඉන්පසු දවසේ වෙනකොට මේ අර තියෙන ගැටලු සාකච්ඡාව සජීවීව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන එහෙම ගැටලු තියෙනවා නම් ඒවා දීලා යවන්න පුළුවන් දුරකථන අංකයට ඒ ලබා දීලා තියෙන දුරකථන අංකයට කතා කරලා හෝ කෙටි පණිවිඩ මගින් ඒ ගැටලු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා එහෙමනම් මම හිතන්නේ අද දවසේ අපිට ලැබිලා තියෙන කාලෙම පමණයි නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව අවකාශ ලැබෙන්නේ, ඉඩ අවකාශ ලැබෙන්නේ. මේ වැඩිහිට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරපු දායකත්වයේ බාරගත්ත ඒ පින්නන්ත පිරිස නිසාවෙන්. ඉතින් මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනාම තුර ජනිත වන සියලු පුණ්‍ය ශක්තිය මේ දායකත්වයේ ලබා දුන්න කල්යාණ මිත්‍රයන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.